අරුණ මහත්මයා පිරුවන් සරණයි ස්වාමින් වහන්ස ලබන සතිය සමහර විට අපිට බැරි වෙයි නේද ස්වාමින් වහන්ස ලබන සතිය පොය දවස ආ පොය දවස නම් බැරි වෙනවා ඔව් එහෙමයි ඒක මට බලන්න බැරි වුණා හොඳයි අපිට ලබන සතිය සාකච්ඡාව කරන්න බැරි වෙනවා ඊළඟ සතිය තමයි අපිට කතා කරන්න එහෙමයි මට මේ අද ස්වාමින්වහන්සේ දැක් වූ කාරණා පිළිබඳව අදිෂ්ඨාන පාරමිතාවත් ඒ වගේම ඉස්සෙල්ලම ස්වාමීන් වහන්සේ සඳහන් කර කරුණක් පිළිබඳවත් ප්‍රශ්න දෙකක් අහන්න තියෙනවා ස්වාමීන් වහන්ස. පළවෙනියෙන්ම දැන් අවශ්‍ය සාධක අදිෂ්ඨාන පාරමිතාව දිනු කරන්න බොහොම වැදගත් කරුණු වගේක් ස්වාමීන් වහන්සේ දැක්ුවා. නමුත් බොහෝ විට අපි යම් යම් අය අදිෂ්ඨානයක් කරත් මේ මෙතන අදිෂ්ඨානය කියන එක මම මෙතන යොදාගන්නේ ස්වාමීන් වහන්සේ යොදාගත් ආකාරයටම හොඳ දේ පැත්ත ඒ කියන්නේ නිර්වාණගාමිනී පැත්තට අදිෂ්ඨාන කරන කටයුතු වලදී දැන් විශේෂයෙන්ම දැන් භාවනා කරන්න වගේ කටයුත්තක් ගැන කෙනෙක් අදිෂ්ඨාන කරගත්තොත් ඒකට හරියට යෙදිලා නැති කෙනෙක් බොහෝ විට එයා පොඩි වෙලාවක් හරි දාගත්තා වුණත් ඒක දිනපතා කරන්න කියලා ගියා වුණත් ඊට පස්සේ සති දෙකක් විතර අපි හිතමු බොහොම අදිෂ්ඨානෙන් එයා කරගෙන යනවා. නමුත් ඒ භාවනාවේ එක් මට්ටම් වලට විශේෂයෙන්ම අර හිත සමාහිත බවක් ඇති වෙන තත්වයකට නැති වුණාම ඒක හරිම කර්කශ දෙයක් එයා බාටපත් වෙනවා. ඉතින් එයා කොච්චර අදිෂ්ඨානය කරගත්තත් එයාට අතන තියෙන කර්කශ බවක් ඊට පස්සේ ඒක නිකම්ම අතහැරලා දාන තත්වයට එන්නත් පුළුවන් නැත්තම් ඒ විදිහටම කරගෙන ගිහින් අන්තිමට යම්කිසි විකෘතිභාවයක් වුණත් ඇති වෙන්න පුළුවන් මේ පුද්ගලයාට. ඉතින් ස්වාමීන් වහන්සේ ඒක වතු කරේ මේ ඉන්ද්‍රිය ධර්ම. එහෙම නැත්නම් මේ ක්‍රමික පුහුණුවේ තුල මොන විදිහටද මම මේක කරගෙන යන්න ඕනේ කියලා. භාවනා විතරක් නෙවෙයි සීලය වුණා. දැන් සීලය අපි යම්කිසි ප්‍රමාණයකට දියුණු කරගත්තාම ඒක විසින්ම අපිව අ르ගෙන යනවා. ඒ තුල අපි බොහොම සංහිඳියාවටපත් වෙනවා. සමතුලිත බවකටපත් වෙනවා. ඒකේ ප්‍රියභාවයක් ඇති වෙනවා. ඒක ජීවිතයේ බාටපත් වෙනවා. ඒ විදිහටම දැන් මේක ඒ தත්වයටපත් වෙන්න අපිට යම්කිසි ප්‍රඥාවෙන් අර මේවා මෙන්න මේ මේ විදිහට මේ තරමට මේක දියුණු වෙන්න ඕනේ කියන විදිහට ඒ ඒ සබ්ජෙක්ට් ඒරියා එක ගැන යම්කිසි හැඟීමක් විතරක් බෑ යම්කිසි ප්‍රතිඵල දැකීමක් වගේ දෙයක් තියෙන්න ඕනේ නේද ස්වාමීන් වහන්සේ නැත්තම් අමාරු වෙනව නේද ඇත්තටම දැන් අපට යම්කිසි කෙනෙකුට එක කරුණක් සම්බන්ධව අදිෂ්ඨානය තිබුණා වුණාට ඒ අදිෂ්ඨාන ශක්තියෙන් වෙනත් දෙයක් කරන්න පහසු නැති වෙන්න පුළුවන්. උදාහරණයක් හැටියට දැන් අකුසලයෙන් වැළකීම කියන එක කෙනෙක් යම් ප්‍රමාණයකට අදිෂ්ඨාන පූර්වකව එහි පිහිටලා ඉන්නවා. හැබැයි ඒතනත්තා අකුසලයෙන් වළකින්න සමත් වුණාට ඒ සම්බන්ධ ක්ලේශයෙන් මිදෙන්න එච්චර ලේසි නෑ. උදාහරණයක් හැටියට අපි ගත්තොත් දැන් කාමයේ වරදවා හැසිරීමෙන් වැළකී. එතකොට ඒක භෞතික වශයෙන් ඒ අකුසලය රැස් කරගන්න නැතුව මම මේ ජීවිතේ කොහොමවත් කාම මිත්‍යාචාරයේ යෙදෙන්නේ නැහැ. එතකොට ඒක යම් කිසි කෙනෙකුට එහි පිහිටලා ඉන්න පුළුවන් යම් ප්‍රමාණයක්. හැබැයි මම නොසුදුසු පුද්ගලයෙක් පිළිබඳව කාම විතර්කයක්වත් මම ඇති කරගන්නේ කියන තැනට එනකොට ඊට වඩා බරපතල කාරණයක්. ඊළඟට මම මෙන්න මේ ගුණය මේ යහපත මම කරනවා කියලා භෞතික වශයෙන් දන් දීම ආදී පිළිබඳව අපිට යම් කිසි දෙයක් පුහුණු කරගන්න පුළුවන්. හැබැයි ඒක ගුණයක් මට්ටමට එනකොට මම මෙන්න මේ ගුණය පුහුණු කරනවා කියන තැනට එනකොට ඒක අච්චර පහසු නෑ කරන්න. අන්න ඒ වගේ අපිට දැන් මේ භෞතික ලෝකය හා බැඳුණු ක්‍රියාවක් සිද්ධ කරද්දී යම් ප්‍රමාණයකට අපිට ඒකට සාධක තියෙනවා. ඒ කියන්නේ දැන් අපි තව කෙනෙක් එක්කලා පොරොන්දු වෙනවා. මම දෙන්නම් මම ඒකට උදව් කරන්න. එතකොට දැන් අර මොනසෙත් බලාගෙන ඉන්නවා මම ඒකට උදව් කරයි කියලා. ඒ නිසා මට නොකර බැරි වෙනවා. ඊට පස්සේ දැන් මම මෙහෙම කරන කෙනෙක් කියලා ප්‍රසිද්ධ වෙනවා. ඊට පස්සේ මට <laughs> නොකර බැරි වෙනවා. අන්න එහෙම මේ ලෝකය හා බැඳුණු කාරණාවලදී අපට එහි පිහිටා සිටින්නට සමාජයේ විසිනුත් යම් යම් සාධක සම්පාදනය කරනවා. හැබැයි ආධ්‍යාත්මික වශයෙන් මානසික වශයෙන් අපි යම් යම් දේවල් පුරුදු කරනකොට ඒකට අර ලෝකයේ සහයෝගය එච්චර ලැබෙන්නේ නැහැ. මොකද අනිත් අය දන්නේ නැහැ අපි එහෙම එකක් කරනවද නැද්ද කියලා. අපි ඒක කළාද? අපි ඒක නොකළාද? අපි ඒක සිතින් ගිලිහුණාද? අපි මත පිහිටියද නැද්ද කියලා කවුරුත් දන්නේ නැහැ. ඒ දන්නේ නැති නිසා තමන්ගේ හෘද සාක්ෂියට එකඟ බව ඊළඟට තමන්ට තමන්ගේ අදිෂ්ඨානය තුළ තියෙන බලවත් භාවය තමන්ගේ ඉලක්කය ගැන තියෙන හැඟීම මේ අභ්‍යන්තර සාධක ඒවා තමයි අර අපි කතා කළේ ඉන්ද්‍රිය ධර්මාදී පිළිබඳව. එතකොට ඒ බඳු සාධක නොතිබුණොත් එතනත්තට ඒ ගුණාංග දියුණු කරගන්නට පහසු නැහැ. ඉතින් ඒ නිසා එක කරුණක් දෙකක් පිළිබඳව යම් කිසි කෙනෙකුට අදිෂ්ඨාන පූර්වකව කටයුතු කරන්න පුළුවන් වෙච්ච පමණින් ඒතනත්තාට ඊට වඩා වෙනස් කරුණකදී ඒ අදිෂ්ඨානය පාවිච්චි කරන්න පුළුවන් කියලා හිතන්න අමාරුයි. මොකද අදිෂ්ඨානය උනත් අර විදිහෙන් ක්‍රියාත්මක වෙද්දී අපි දැන් ඊළඟ සතියේ කතා කරනවා ආත්ම මූලික මට පීඩා විඳින්න වෙයි. මම මට මේකෙන් යහපතක් වෙනවා කියලා ආත්ම මූලික හැඟීමක් ඇති කරගත්තාම ඒතනත්තට ආත්මලාභයේ පිණිස යමක එල්ලිලා ඉන්න පුළුවන්. හැබැයි මානුෂීය මට්ටමේ Tamanට කිසිදු ප්‍රතිලාභයක් නැතුව අනුන්ට යහපත කරන්න කටයුතු කරනකොට අර අතනින් ගිලිහෙනවා. ඊළඟට අනුන්ට යහපත කළා වුණත් ඒක අනිත් අය දකිනවා. ඒ බඳු කරුණවලදී අපිට ඒකට උත්තේජනයක් තියෙනවා. හැබැයි විමුක්තිය උදෙසා කටයුතු කරනකොට එතනදී අර මොකක්වත් නැති වෙනවා. අන්න වගේ අපිට එක් අවස්ථාවල ඒ తත්වය වෙනස් වෙනවා. ඉතින් ඒ වගේ ඔබතුමා කිව්ව විදිහට භාවනා කිරීමක් වගේ දෙයකට අපි යොමු වෙනකොට එතනදී බාහිර ලෝකයෙන් අපට යම්කිසි ප්‍රතිරූපයක් අපි පිළිබඳව තිබුණා වුණත් ඇතුළතින් ඕන අපි මේක පුරුදු පුහුණු කරන්න. එතනදී සාංශාරික වශයෙන් හුරු කරලා පළපුරුද්ද නැතිනම් අපිට අනිවාර්යෙන් ගැටලු මතුවෙනවා. ඉතින් අන්නේ ගැටලු निराකරණය කරගන්න ඊට පස්සේ අපිට උපාය කෞශල්‍යයක් තියෙන්නට ඕන. ඒ තමයි මේ පැමිණෙන බාධක මොනවද? බාධක දුරු කරගන්නේ කොහොමද? ඉතින් ඒ සඳහා තමයි භාවනා කරනකොට සුදුසු ගුරුවරයෙක් ඇසුරු කරන්න කියන්නේ. ඉතින් එහෙම ගුරුවරයෙක් නැතුව වුණත් Tamanට කරගෙන යන්න පුළුවන්. Tamanට ඒ ගැන හොඳ පරිණත භාවයක් ඇති වුණාට පස්සේ හැබැයි මුලින් මුලින් ගුරු ඇසුරක් නැතුව ගුරුවරයෙකුගේ මාර්ගෝපදේශ නැතුව කරන්න ගියොත් අර ඔබතුමා කිව්වා වගේ යම් යම් විකෘති වීම වලට පවා යන්න පුළුවන්. ඒ විකෘතිය ඇති වෙන්නේ භාවනාව නිසා නෙමෙයි වරදවා කටයුතු කිරීම නිසා. ඒ තැන් වලදී ගන්න ඕන තීරණය මොකක්ද කියලා හරියට තීරණය කරගන්න බැරි කම නිසා. ඉතින් අනිත් කාරණේ තමයි මේ මොන දේ කළා වුණත් තාම වැදගත් වෙනවා විමර්ශාව කියන එක. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඡන්ද චිත්ත විරිය විමර්ශා. ඡන්ද කියන්නේ කැමැත්ත, චිත්ත කියන්නේ එහි යෙදුණු මානසික తත්වේ, වීර කියන්නේ ඒ වෙනුවෙන් කැපවීම. එතකොට මේ ඔක්කොම පළදරන්නේ විමර්ශාවත් එක්කලා. ඉතින් අපිට යම් කිසි තැනක නොයටහෙන පැටලෙන තැනක් එනවනම් එක්කෝ අපි ගුරුවරයෙක්ගෙන් විමසන්නට ඕන ගුරුවරයෙක්ගෙන් විමසලත් අපට පැහැදිලිව ඒක निराකරණය කරගන්න බැරි වුණොත් ඊට පස්සේ අපි අපේ මනසත් එක්ක පුළුවන් තරම් සංවාද කරමින් උත්සාහ කරන්න ඕනේ දුබලතන හඳුනගන්න. දැන් ඇත්තටම ගුරුවරයෙක් මුණ ගැහෙන්නට යන්න කලින්ම අපි ඒ ටික කරනවා නම් තමයි වඩා හොඳ. එතකොටයි ගුරුවරයාට පහසු ඒ සඳහා මඟ පෙන්වන්න. උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු දැන් පැවිදි වෙච්ච මුල් කාලේ භාවනා කරන්න කියලා උත්සාහ කළාට එක තත්පරයක්වත් සිත එක අරමුණක තියාගන්නට බෑ සිහිය පිහිටන්න ඒ නිසා මට හිතුනේම මට නම් කොහොමවත් මේක කරන්න බෑ මම භාවනා කරපු නැති කෙනෙක් මට භාවනා කරන්න බැරි කෙනෙක් එතකොට මට මේකට කොහෙත්ම සුදුසුකම් නැහැ. එතකොට එහෙම තමයි නිරන්තරයෙන් මට හිතුනේ. ඉතින් ඊට පස්සේ මම එක එක ගුරුවරු මුණ ගැහිලා උපදෙස් පැතුවා. ඉතින් ඒ උන්වහන්සේලා එක එක විදිහට මට උපදෙස් දුන්නා. ඒවත් කරන්න උත්සාහ කළා. නමුත් එහෙම කරන්න උත්සාහ කළයි කියලා ලොකු සාර්ථකත්වයක් වුණෙත් නැහැ. හැබැයි කොහොම කොහොම හරි මම ඒවැ එල්ලි එල්ලි යම්කිසි අත්දැකීම් ටිකක් ලැබුවා. ඉතින් ඊට පස්සේ එක්තරා කාලයක් ඒ ගුරුවරයා මට දීපු උපදේශයක තියෙන සාවද්‍ය බව නිසාම මට ලොකු අර්බුදයක් අර ඔබතුමා කිව්වාගේ බරපතල විකෘතියකට පැමුණුණා. ඒ විකෘතිය කියලා කියන්නේ දැන් උන්වහන්සේ මට කිව්වා මට වීරය මදි. ඒ නිසා තමයි මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ. ඒ නිසා වීරය කරන්න කියලා. දැන් මේ භාවනා ස්ථානයේ හවස් රාත්‍රී 10ට තමයි භාවනා වැඩසටහන ඉවර වෙන්නේ. පාන්දර 3ට නැවත පටන් ගන්නවා. එතකොට රාත්‍රී 10ට භාවනා වැඩසටහන් නිම කරලා ගිහිල්ලා අපි සැතපෙනකොට අඩුතරමින් 10:00මාරවත් වෙනවා. ඊට පස්සේ 3ට භාවනා වැඩසටහන පටන් ගන්න 2:00මාරටවත් නැගිටින්න ඕනේ. ඉතින් එතකොට සාමාන්‍යයෙන් පැය 4ක් විතර තමයි අපිට මේ 4ක් 5ක් විතර තමයි අපිට නිදා ගන්න උපරිම කාල කාල පරිච්ඡේද ලැබුණේ. එතකොට දැන් මේ නිින්ද මට මදි නිසා තමයි නිතර නිදි කියලා වැටෙනවා. මේක කරගන්න බෑ. හැබැයි ඒ ගුරුවරයා ඒක තේරුම් ගත්තේ අනිත් පැත්තට ඔබ වහන්සේට වීර්‍ය නැති නිසායි මේක කරන්න බෑ බැරි වෙලා තියෙන්නේ ඒ නිසා තව වීර්‍ය කරන්න ඕන කියලා මට කිව්වා රාත්‍රී 10ට නිදා ගන්න එපා 11 වෙනකම් භාවනා කරන්න. 11 වෙනකම් භාවනා කරලා පාන්දර නැගිටින්න. ඊට පස්සේ 12 වෙනකම් භාවනා කරලා පාන්දර නැගිටින්න. ඊට පස්සේ 12 වෙනකම් භාවනා කරලා දෙකට නැගිටින්න. 12 වෙනකම් භාවනා කරලා එකට නැගිටින්න. දැන් අනිත් සියලු දෙනාම නිදාගෙන ඉන්න අතරේ මම එක පැයක් විතරක් නිදාගෙන අවදි වෙලා භාවනා කරන්න හදනවා මොන භාවනාවක්වත් වැඩෙන්න නිදි කිරා වෙනවා. ඊට පස්සේ මම සක්මන් කරන්න උත්සාහ කරනවා. අන්තිමට මට සක්මනේ නිින්ද ගිහිල්ලා මම ඇදගෙන වැටෙනවා. එතකොට මේ අත්දැකීමත් එක්කලා මගේ මනසේ තහවුරු වෙන්න ගත්තා මට සක්මන් කරන්නවත් බෑ නිින්ද යනවායි. ඊට පස්සේ දැන් අනිත් අයට දැන් බුදුරජාණන් වහන්සේ පවා දේශනා කරන්නේ තීන මිද්දේ මතු වෙනවා නම් උපක්‍රම යොදලා ආලෝක සංඥාවාදිය සිහිකරනද ඒවා කරලා හරියන්නේ නැත්නම් නැගිටලා සක්මන් කරන්න. දැන් මට වාඩි වෙලා ඉන්නකොට ප්‍රශ්නයක් නැති වුණත් සක්මන් කරන්න පටන් ගත්තට පස්සේ නිින්ද යනවා. ඉතින් දැන් මේක තව කෙනෙකුට කිව්වත් hina වෙනවා සමච්චල් කරනවා වෙන්න වෙන විකල්පයක් නැහැ. ඉතින් එක්තරා කාලයක් සම්පූර්ණයෙන් මම භාවනාව අතහැරලා දාලා හිටියා. මොකද ඒක කොහොමවත් කරගන්න බැරි නිසා. නමුත් හැමතිස්සෙම මට පසුතැවීමක් ඇති වෙනවා. මට මේක කරගන්න බැරි වුණානි ඊට පස්සේ වෙන කෙනෙකුගෙන් මට උපදේශයක් හරියට ලැබුණ නැහැ. හැබැයි මම මට තියෙන ඕනකම නිසා මම ඊට පස්සේ යම් උපාය මාර්ගයක් යොදන්න උත්සාහ කළා. මට භාවනා කරන්න ඕන කියලා හිතුණහම මම පැය දෙක තුනක් හොඳට නිදා ගන්නවා දවාලේ. නිදාගෙන ඊට පස්සේ නැගිටලා පොඩි වෙලාවක් භාවනා කරන්න උත්සාහ කරනවා. එතකොට මගේ මනස දන්නවා දැන් මම නිදාගෙනයි අවදි වුනේ කියලා. එච්චර ලොකු මනෝවිද්‍යාත්මක වැටහීමක් ඇතුව නෙමෙයි ඒක කළේ. ඒක මොකද්ද කරන්න පුළුවන් කියලා හිතලා හිතලා මෙහෙම කළොත් හරි කියලා දැනුණු විදිහට. ඉතින් අන්න එහෙම සෑහෙන කාලයක් කරනකොට තමයි ඒ බාධකය යටපත් කරගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට අර මනස එකඟ වෙන්නේ කියන කාරණේදී නොඑක් උපදේශ අරගෙන භාවනා කර්මස්ථාන දුන්නට එකකින්වත් හරියගෙන අන්තිමට මමම ටිකෙන් ටික කල්පනා කළා මට මේ මොකද්ද වෙලා තියෙන්නේ ඇයි මෙහෙම වෙන්නේ අන්න එහෙත් හිතනකොට තමයි මගේ සිත සංසුන් වෙන්නේ නැත්තේ එකඟ වෙන්නේ නැත්තේ මේ පුංචි පුංචි වැඩකට නැති දේවල් වලට මම ලොකු අගයක් ආරෝපණය කරලා එක්ක හොඳයි කියලා එක්ක නරකයි කියලා එහෙම නැත්තම් ඒකෙන් මට බාධා වෙයිද කියලා අඩුතරමින් දැන් අපි හැමෝම අත්දකලා තියෙනවා ඔරලෝසුවක තප්පර කට්ට වැඩ කරන ටට්ටක් ගාලා යන සද්දේ පව අපට බාධකයක් වෙනවා භාවනා කරන්න වාඩි වුණා. අනිත් වෙලාවට එහෙම ඒවා ලෝකේ තියද කියලාවත් අපට සංඥාවක් නැහැ. අර ඔක්කොගෙම අයින් වෙන්න හදනකොට මේක එකපාරක් ඇහිච්ච ගමන් දැන් මේක මට බාධාවක් නේද කියලා ඒකට අපි අගයක් ආරෝපණය කරන එතන ඉඳන් ඒකම හෙන්න ගන්න. අන්න ඒ විදිහට මේ සිත පුහුණු කිරීමේදී සිත වැඩ කරන ක්‍රමය, චිත්ත නියාමය මේවා හරියට හඳුනාගත්තේ නැත්නම් සමහර වෙලාවට ගුරුවරයා පවා දෙන උපදේශයෙන් පටලැවෙන්න පුළුවන්. ඒ නිසා ගුරුවරයෙක් තෝරා ගන්නකොට ඒ පිළිබඳව නිවැරදිව ඒවා පුහුණු කරපු ගුරුවරයෙක් හොයා ගන්න ඕනේ. ඉතින් ඒකත් ලේසි නෑ. මොකද අපි දැන් මේ මේ යන ගමන මොකද්ද කියලාවත් දන්නේ නැතුවනේ ඒකට ගුරුවරයෙක් හොයන්නේ. ඉතින් ගුරුවරයාගේ අඩුපාඩු තීරණය කරන්න තරම් අපි විචක්ෂණ නෑනේ කොහොමද? ඉතින් ඒ නිසා හැම විටම මේවා වැරදි වැරදි හදාගෙන තමයි යන්න වෙන්නේ. අපි කාටවත් ਸਰව සම්පූර්ණයෙන් මේක නිවැරදි තැනකින් පටන් ගන්න බෑ. නමුත් අත්‍යවශ්‍ය සාධකයක් තමයි විමර්ශාව කියන එක. විමසිලිමත් බව. නිතර නිතර යමක් පැටලෙනවා නම් වරදිනවා නම් ඒ මොකද්ද පැටලුනේ කොතනද වැරදුනේ ඇයි එහෙම වුනේ කියලා තමන් පිළිබඳවම යලි යලි විමසා බැලීම අත්‍යවශ්‍යයි. ඒ බඳු විමසිලිමත් බවක් තියෙන කෙනෙකුට තමයි අඩුම තරමින් පොතක් කියවලා හරි ගුරුවරයෙකුගේ උපදේශයක් අරගෙන හරි තමන්ගේ දුර්වලතා සකස් කරගෙන ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ. ඉතින් එහෙම වුණොත් තමයි අර අදිෂ්ඨානය කඩනකොට අපිට ඒත් එක් අදාළ කාර්ය පවත්වන්න පුළුවන් එහෙමයි ස්වාමින්වහන්සේ දැන් ස්වාමින්වහන්සේ පැහැදිලි කරපු කාරණය ස්වාමින්වහන්සේගේ අතීතයෙන් ඒත් එක්ක මගේ මතක 100ට ආවා මම දන්නේ එක්තරා චරිතයක් මේකත් සත්‍යයට වශයෙන්ම සිදුවෙච්ච දෙයක් 970 ගණන් වල එක්තරා තරුණයෙක් අවුරුදු 19ක් විතර වෙච්ච එක්තරා තරුණයෙක් තනියම භාවනා කරා ගෙද හැබැයි එයාට ගුරුවරයෙක් කියලා කෙනෙක් හිටියේ නැහැ ගුරුවරයෙක් නැතුව අර පොඩි පොතකින් බලලා පොතකින් දෙහිකින් බලලා ආනාපාන සතිය වඩ아가න ගියා හැබැයි මට හිතෙන හැටියට එයාට ওই විමර්ශාව තිබ්බා මේ කොටින්ම කිව්වොත් එයා මාසයකමාරක් විතර භාවනාව කරලා ධානය තත්වලට පවාපත් උනාය. ඉතින් එතෙන්දී මට හිතෙන හැටියට දැන් ස්වාමීන් වහන්සේ කියපු දේවල් එක්ක එයාට ওই විදිහට අදිෂ්ඨානය කරලා ගියේ නැති වුණාට විමර්ශාව තුලින් ඒ වගේ චරිතයකට ඇති වෙන්න පුළුවන්ද ගුරුවරයෙක් මඟ පෙන්වන්නෙත් නැහැ ජීවත් වෙන කෙනෙක්. නමුත් එයාට පුළුවන් වෙනවා අර එක මූලික දෙයක් විතරක් අල්ලගෙන ඒ අනුව යන්න එහෙම වෙන්නත් පුළුවන් ස්වාමීන් දැන් දැන් සිද්ධාර්ථ කුමාරයා අර දඹ ගහ යටදී අර වප්මගුල දවසේදී ආකාශයට පැන නැගුණේ ආනාපාන සතිය මුල් කරගෙන ගුරුවරයෙක්ගෙන් උපදෙස් අරගෙන නෙමෙයිනේ. එතකොට සාංශාරිකව අපි මේවා ප්‍රගුණ කරලා තියෙනවා යම් කෙනෙක් විමසිලිමත් නුවණින් උත්සාහ කළොත් ඒ සාංශාරික හුරුවත් එක්කලා ටිකෙන් ටික යන්න පුළුවන් ඉදිරියට. දැන් අපි හිතමු දැන් මම කියවනේ අපි එච්චර ලොකුවට හිතලා නෙමෙයි මේකට මෙහෙම කළොත් හරියයි කියලා මේක කළා. එතකොට එහෙම කළොත් හරියයි කියලා හිතන්න හරි පුළුවන් වෙන්නේ සාංශාරික වශයෙන් යම් යම් දේවල් කරලා උත්සාහ කරලා වැරදිලා අත්දැකීම් ලබලා ඒවා සකසගෙන එහෙම අත්දැකීම් ටිකක් අපේ සසර ගමනේ තියෙන නිසා එහෙමවත් එකක් නැතිනම් අපිට වැරදිච්ච තන තේරුම් අරගෙන එතනින් ඉස්සරහට යන්න පහසු නෑ. ඉතින් ඒ නිසා මෙතනදී අනුන්ගේ පිහිට නෙමෙයි තමන්ගේ පිහිටම තමයි ප්‍රධාන වෙන්නේ. ඒ තමන්ගේ පිහිට මතු කරගන්න ශක්තිය නැති තැන්වලදී අපිට පළපුරුදු කල්යාණ මිත්‍රයෙකුගේ සහාය අවශ්‍යයි. ඉතින් පොතක් පතක් කියවල වුණා. දැන් රේරුකාණේ මහානායක හඳුරන්ගේ විදර්ශනා භාවනා ක්‍රමය, සතිපට්ඨාන භාවනා ක්‍රමය වගේ පොත්පත් වලින් ලොකු මාර්ගෝපදේශයක් ලැබෙනවා. දැන් නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අර ඒවා කරගෙන යනකොට අපිට මතුවෙන පුද්ගලික ප්‍රශ්න. ඒ කියන්නේ අපි එක එක්කෙනා හිතන්න පතන්න පුරුදු වෙච්ච රටාවන් තියෙනවා. සාංශාරික හුරු පුරුදු වල අඩු වැඩිකම් තියෙනවා. ප්‍රාර්ථනා වල වෙනස්කම් තියෙනවා. ඒතකොට ඔය හැම එකක්ම එකලා හැමතිස්සෙම මතුවෙන ගැටලුව අපට ආවේනිකයි. ඒ ආවේනික ගැටලුවට ප්‍රශ්නේ පොතේ නැහැ. අන්න තමයි අපට ගුරුවරයෙකුගේ සහාය අවශ්‍ය වෙන්නේ. ඉතින් එහෙම නැත්නම් අපට පුළුවන් වෙන්න ඕනේ මේ පිළිබඳවම සිතලා කල්පනා කරලා නිවැරදි තැනකට එන්න. ඉතින් ඒකට සාංශාරික හුරුවක් තියෙන කෙනෙකුට විතරයි ඒ වාග්ය උදා වෙන්නේ. එහෙම නැති අය ගොඩක් වෙලාවට පටලවා ගන්න එක තමයි කරන්නේ.